අනුශාසනා සාදානහන ඊට ප්‍රථමයෙන් අපි රූපස්කන්ධය රූපස්කන්ධය හා රූපස්කන්ධයේ සම්බන්ධය ගැන අපි කතා කරා. එහි තියෙන රූපේ ආස්වාදය ආදීනේ සහ නිස්සාරණය ගැන කතා කරා. ඒ වගේම කීම ප්‍රථමයෙන් මා කල්පනා කළා මේ සිසිල් ස්කන්ධය ගැන වේදනා සංඥා සංකාර විඥාන කියන සිසිල් ස්කන්ධ දෙකකින් හඳුන්වා දී ඒ ස්කන්ධයන්ගේ සමුදය ප්‍රකාශ කොට ඊට පස්ව ඒ ආස්වාදයේ ආදීනේ නිස්සාරණය ගැන කතා කරන්නේ හොඳයි කියලා. එතකොට අද වේදනාව සහ වේදනා සමුදය ගැනයි අපි කතා කරන්නට කියලා දෙන්නට අදහස් කරන්නේ. වේදනාව කියන එක කවුරුත් දන්නා කාරණාවක්. වේදිතිකෝ වික්‍රේ ප්‍රස්මා වේදනා දෘෂ්ටි කියලා බොහොම දුරට ප්‍රතිදෙනවා. විඳින නිසා වේදනාව කියනවා. කිංච වේදේති මොනවාද වේදෙන්නේ? සුඛම්පි වේදේති, දුක්ඛම්පි වේදේති, අදුක්ඛම සුඛම්පි වේදේති සැපයකුත් විඳිනවා දුකකුත් විඳිනවා සැප දුක් නැති මඳහත් වේදනාවකුත් විඳිනවා මේ වේදනාව කියන වචනේ සැප දුක් මඳහත් කියන සීලෝ වේදනාවට පොදු වශයෙන් පාවිච්චි කරන ලබන වචනයක් වේදනම් පදානාති වේදනා සමුදයන්ද පදානාති ආදී වශයෙන් දක්වන විට මේ වේදනාව දතුයි වේදනා සමුදය දතුයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන කරලා තිබෙනවා සාමාන්‍ය වේදනාව කියන එක ඕනෑම කෙනෙක් දන්න කාරණාව. දුකක් ඇති වෙන දුකක් තියනයි කියලා දන්නවා. ඒක සම්පූර්ණයෙන් දැනගන්න දෙයක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන වේදනා පදානාති කියන්නේ සරල වශයෙන් වේදනාව දැනගැනීම නෙවෙයි. <clears throat> වේදනාවේ යථාභූත සත්‍යයේ ඇත්ත ඇති සැටියෙන් දැකීම ඇති කරගත යුතුයි කියන එකයි මේ පාඩේ අදහස. ඒක නිසා වේදනාව පිළිබඳ යථාභූත ඥානයක් ඇත්ත ඇති සැටියෙන් දැකීම පිළිබඳ නුවණක් ඇති කරගන්න ඕනේ. වේදනාව වේදාකාරයෙන් බුදුහාමුදුරු බෙදා වෙන් කරලා දක්වලා තියෙන විශේෂයෙන්ම බහු වේදනීය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක වේදනාව වේදාකාරයෙන් බෙදා දක්වලා තිබෙනවා මධ්‍යම නිකායේ තිබෙනවා. එහිදී බුදුහාමුදුරුවෝ දක්වනවා දීපානන්ද ධානන්ද වේදනා උත්සාමයා පරයයන කියලා. දීපානන්ද වේදනා උත්සාමයා පරයයන කියන්නේ වේදනාව කොටස් දෙකක් වශයෙන් මම පරයය වශයෙන් කියනවා ප්‍රකාශ කරනවා. ඒක තමයි කායිකම්ප වේදනා, චේතසිකම්ප වේදනා කියන්නේ. කායික වේදනාවක් තියෙනවා මානසික වේදනාවක් තියෙනවා. බොහෝ දෙනෙක් මේ කායික වේදනාවක් ඇති වුණාට පස්සේ ඒක මානසික වේදනාවකට පරිවර්තනය කරගන්නවා. මේ මානසික වේදනාව 100%ක්ම ඇතිවන්නේ මෝඩකම නිසා. මෝඩකම නැත්තම් මානසික වේදනාවක් ඇතිවන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ කෙනෙක් පස්සේ බුදු කෙනෙක් සම්මා සම්බුදු කෙනෙකුට වාගේ කෙනෙකුට මානසික වේදනාවක් කිසිවක් නැහැ. මොකද අර අවිශ්වාස සම්පූර්ණයෙන් නැති කරලා තියෙන නිසා. අවිද්‍යාව තියෙන නිසා තමයි මානසික වේදනා බොහෝ සත්‍යව අත්දකින්නේ. එතකොට භාවනා කරන විශේෂයෙන් කායික වේදනාවක් ඇති වුණාට පස්සෙ මේ කායික වේදනාව මානසික වේදනාවක් බවට පත් කරගන්නේ නැතුව ඉන්නට උත්සාහ ගන්නට ඕනේ. සාමාන්‍ය ඒ කියන්නේ සරල දැනුමක් හෝ තියෙනවා නම් ඒක කරන්නට පුළුවන්. මොකද කායික වේදනාව පිළිබඳ මානසික වේදනාව කොටගත්තොත් වේදනා දෙකක් වෙනකොට දෙකක් අත්දකිනවා. කායික වේදනාවට අමතරව මානසික වේදනාව. එනිසා පුළුවන් තරම් දුර කායේ වේදනාව කියන එක වරක් ගන්නට බෑ. බුදු වුණත්, පස්සේ බුදු වුණත්, සමත් වුණත් කායික වේදනාව දැනෙනවා. ඒවා මානසික වශයෙන් බරක් කරගන්නතෝ මානසික වශයෙන් දුකක් කරගන්නතෝ වේදනාවක් කරගන්නතෝ මානසික පීඩනයක් අසහනයක් කරගන්නතෝ සිත පවස්තාවගෙන යන්නට පුළුවන් ශක්තිය තිබෙන්න ඕන භාවනා කරන අයට. මේ විදිහට කායික වේදනා සහ මානසික වේදනා කියලා වේදනාවේ කොටස් දෙකක් තිබෙනවා. හිස්සෝති ආනන්ද වේදනා සාමයන් පරයයන් කියලා බුදුහාමුදුරුවෝ ළඟට ප්‍රකාශ කරන තුන් ආකාරයකින් ආනන්ද මම මේ වේදනාව පරයය වශයෙන් පෙන්වුම් කරනවා. ඒක තමයි අර මා කලින් කිව්වේ සුඛම්පි වේදනා දුක්ඛම්පි වේදනා අදුක්ඛම් සුඛම්පි වේදනා කියලා. සුඛ වේදනාවක් තියෙනවා සැප වේදන එකක් දුකක් තියෙනවා දෝමනස්සේ රහිත ඒ වගේම උපේක්ෂා මඳහත් වේදනාවක් තිබෙනවා. ඒකටයි වේදනා තුන් ආකාරයෙන් තියෙන්නේ. පංචත්‍යානන්ද වේදනා උත්සාහය පරියායන කියලා දක්වලා තිබෙනවා. සාකාරයකුත් මේ වේදනාව පරියාය වශයෙන් කොටස් වශයෙන් පෙන්වන කරලා දක්වනවා. ඒක තමයි සුඛින්ද්‍රියන් දුක්ඛින්ද්‍රියන් සෝමනස්ෙන්ද්‍රියන් දෝමනස්ෙන්ද්‍රියන් උපේක්ඛින්ද්‍රියන් කියන මේ පද පහ බුදුහාමුදුරුවෝ දක්වන්නේ. මේක අභිධර්මයේ පොත්වල මේ කොටස් පහ දක්වා තිබෙනවා. කයට දැනෙන සුඛයට කියනවා සුඛින්ද්‍රිය, මනසට දැනෙන සුඛයට කියනවා සෝමනස්සින්ද්‍රිය කියලා. කයට දැනෙන දුකට කියනවා දුක්ඛින්ද්‍රිය කියලා, මනසට දැනෙන දුකට කියනවා දෝමනස්සින්ද්‍රිය කියලා. මේ හැම අවස්ථාවෙම දැන උපේක්ෂා වේදනාව උපේක්ෂින්ද්‍රිය කියලා. එතකොට මේ වේදනාව පස්ස ආකාරයකින් මෙතන <clears throat> බුදුහාමුදුරුවෝ දක්වන කායික වශයෙන් සාමාන්‍යක වශයෙන් දෙදීම තුළිනුයි <clears throat> මේ වේදනාව පස්ස ආකාර වෙනවා. එතකොට චපේ ආනන්ද වේදනාව උත්සාහය පරයයන කියලා ඊළඟට ප්‍රකාශ කරන හය ආකාරයෙන් වල මම වේදනාව විස්තර කරනවා. මොකක්ද මේ හය එක ඉතාමත් වැදගත් කරුණක් ඊළඟට බුදුහාමුදුරු පෙන්වන්නේ මේ කරන්නේ. චක්කු සම්පස්සදා වේදනා, සෝත සම්පස්සදා වේදනා, ආන සම්පස්සදා වේදනා, දිවා සම්පස්සදා වේදනා, ආය සම්පස්සදා වේදනා, මනෝ සම්පස්සදා වේදනා. මේ හය ආකාරයෙන් ඇහැට රූපයක් දැක්කාට පසුව ඒ රූපය අරමුණු කරගෙන වේදනාවක් ඇතිවන්නට පුළුවන්. ඒ චක්කු සංපස්සේ තුළින් මේ වේදනාව ගන්ට වෙන නිසා ඒකට අපි කියනවා චක්කු සංපස්සදා වේදනාව කියලා. ඒ වගේම කනට ශබ්දයක් වුණාට පස්සේ සැප දුක්ම දාතාදී කවර වේදනාවක් හරි ඇතිවන්නට පුළුවන්. ඒක සෝත ස්පර්ශයෙන් නිසා ඇතිවන වේදනාවක් නිසා අපි ඒක සෝත සංපස්සදා වේදනාව කියලා. මෙන්න මේ විදිහට නාසයට ගඳ සුවඳ දැනුණත් දිවට රසක් ගෑවුණා, කායට ස්පර්ශයක් ගෑවුණා, ඇය හමුණා, ඒ වගේම මනසට විවිධ ධර්මාරම්මන හමුණාට පසුව මේ ආකාර වේදනාවක් ඇති වෙනවා. ඒවට තමයි පිළිවෙලින් ගහන සංකප්පජා වේදනා, දිවවා සංකප්පජා වේදනා, ආය සංකප්පජා වේදනා සහ මනෝ සංකප්පජා වේදනා කියලා ප්‍රකාශ කරේ. අට්ඨාරසික ආනන්ද වේදනා උත්සාමය පරයයන් කියලා ඊළඟ පාර්ශ්ව වේදනාව 18 ආකාරයකින් උත්සාහයෙන් මම ප්‍රකාශ කරනවා. මේකෙදි කියන කාරණාවත් භවනා කරන අයට ඉතාම වැදගත් කරුණක්. චක්කුණා රූපං දිස්වා සෝමනසත්ථානියන් රූපං උපවිජ්ජති, දෝමනසත්ථානියන් රූපං උපවිජ්ජති, උපෙක්ඛාණියන් රූපං උපවිජ්ජති ආදී වශයෙන් දක්වනවා. ඇහැට රූපේ පෙන්වනාට පසුව ඒ රූපය සමාගයේ සිතට සොම්නසක් සතුටක් ආස්වාදයක් ඇතිවන ආකාරයෙන් සිතීලි ඇති කරගනිමින් විමසනවා. කියන්නේ ප්‍රියයි, හොඳයි, ලස්සනයි ආදී විවිධාකාරයෙන් මේ රූපය තුළින් ආස්ස සතුට සොම්නසක් ආදී ඇතිවන ආකාරයෙන් සිතේවි පවත්වන එක තමයි සෝමනසත්හානියන් රූපන්නකෝ විචිතේ රූපේ කෙරෙහි සිතේවි පවත්වනවා සෝමනස්සේ දනවන ආකාරයට. දෝමනසත්හානියන් රූපන්නකෝ විචිතේ ඇහැට පෙනෙන රූපේම සමහරට දොම්නස නොසතුට අමනාපය ඇතිවන ආකාරයෙන් බලනවා. ඒ කියන්නේ මේ අනරක ගෑණියෙක්, මේ අනරක මිනිස්සෙක්, නරක හතුරෙක් ඒ ආදී විවිධ ආකාරයෙන්. ඒ කියන්නේ බැඳීම තුළින් ඒකට දුම්නසක් සිතට ජනිත වෙනවා. උපේක්ෂාණින් යන මොකෙන්ද ඒ වගේම ඒ දුම්නස හෝ නැත්නම් ඇලීම කියන දෙකම නැති වෙන ආකාරයෙන් මදහස් සිටින සිදුව රූපයක් බලන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට ඇහැට පෙනෙන රූපය දකිනකොට වේදනා තුනක් ඇතිවන්නට පුළුවන්. අර කියපු විදිහට සෝමනස්සත්තානීයන් රූපන් කොයිති කුප්පොච්චකති සෝමනස්සේ ධනවන ආකාරයෙන් හොඳයි ලස්සනයි ප්‍රියයි මනාපයි ආදී වශයෙන් සිහිපත් කරන විට එවැනි සිතුවිලි ඇති වෙනකොට ඒ රූපය තුලින් සෝමනස්සක් දැනට කර දෙනවා. ඒ වගේම දුම්නසක් දැනට කරගෙන දෙනවා ඒ ඒ නොයතුන ආකාරයෙන් රූපේ වෙනසුව. උපේක්ෂාව ජනිත කර දෙනවා උපේක්ෂාව වෙන විදිහට සිතේ සිටිලි පැවතෙනවා. එතකොට එතන තියෙනවා ඇහැ පිළිබඳව කොටස් තුනක්. මේ විදිහට කනට ශබ්දය වුණාට පස්සෙත් වුණත් උනායි නාසයට ගඳ සුවඳ දිවට රස කයට ස්පර්ශ මනස ධර්ම අරමුණාට පස්සේ ඒක එකක් තුනක් කොටස් තුනකට තුනකට බෙදෙනවා. මේවට කියන්නේ අට්ඨාරස මනෝපවිචාර කියලා. මනෝපවිචාර කියන්නේ මනස හැසිරෙන ස්වરૂපය. අක්ඛාරස මනෝපවිචාරා වේදිතත්වා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා චක්කප්ප සූත්‍රයේ මත හැදෙයිද ඒ ඒකේ තියෙන අක්ඛාරස මනෝපවිචාරා වේදිතත් මේ 18 ආකාර මනෝපවිචාරයන් දැන ගන්න දෙය කියලා. මනස හැසිරෙන විලාසයේ දත යුතුයි කියන එකයි අදහස. මේ විදිහට තමයි ඒක කරන්නේ. ඇහැට රූප දැක්කාම අර විදිහට සෝමනස්සේ, දෝමනස්සේ සහ උපේක්ඛාව ඇති වෙන ආකාරයෙන් ඒ රූපේ බැලීම තුළින් වේදනා තුනක් දැනෙන්න වෙනවා පිළිවෙලින්. සැප දුක් නැදහත් වෙන වේදනා තුන මේ විදිහට කනට ශබ්ද ඇහුවාට පස්සේ නාසයට ගඳ සුවඳ ඇතුණාට පස්සේ කනි ඉන්ද්‍රියන්ට ඒ ඒ අරමුණු හමු වුණාට වේදනාව ওই ආකාරයෙන් පහළ වෙන එතකොට එක ඉන්ද්‍රියකට තුන් ආකාරයෙන් දැනෙන ඉන්ද්‍රිය 6ට වැඩුණාට පස්සේ ඒවා 18ක් වෙනවා. ඊළඟට කියනවා ජන්තිස්ත ප්‍රානන්ද වේදනා උත්සාහන පරයායනික 36 ආකාරයෙන් උතුම් මම වේදනාව ප්‍රකාශ කරනවා. අර 18ම උපෙක් ගේහසිත වශයෙන් නෙක්ඛම්මසිත වශයෙන් කියලා කොටස් දෙකකට බෙදනවාම 36ක් වань. ගේහසිත වේදනාව කියන්නේ ලෞකික දේවල් අරගෙන බුදුහාස්සිතව කියන එකයි ගේහසිත අදහස. ලෞකික දේවල් අරගෙන යම්කිසි වේදනාවක් ඇති වෙනවනම් ඒකට කියන්නේ ගේහසිත වේදනාව කියලා. එතකොට ඒකට කියනවා සාමිෂ වේදනාව කියන වචනේ. ඒ වගේම නෛෂ්කර්ම්‍ය අරමුණු කරගෙන යම්කිසි වේදනාවක් ඇති වෙනවා නම් ඒකට කියනවා නික්කම්මසිත වේදනාව කියලා නැත්නම් නිරාමිෂ වේදනාව කියලා කියන්නටත් පුළුවන්. ඒකට ගේහසිත සහ නික්කම්මසිත කියන එකයි සාමිෂ සහ නිරාමිෂ කියන දෙකයි එකයි දෙකම එකයි වෙන වචන වලින් ප්‍රකාශ කිරීමක් වුණා. ඒ තියෙන්නේ. එතකොට උදාහරණයක් වශයෙන් මේ අද තේරුම් ගන්නත් පුළුවන් මේ සිත කියන එක මෙයාට පහසෙන් තේරුම් ගන්න ගන්න කාරණාවක්. මෙකම්ම සිත වේදනාවක් අපි කතා කරපු උදාහරණයකට අපි හිතමු කෙනෙක් භාවනා කරනවා භාවනා කරනවා කරනවා කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ ලැබෙන්නේ නැතුවට එයාට දුම්නසන්න සිතක් ඇතිවෙනවා නේ මේ මෙච්චර භාවනා කරනවා ප්‍රතිඵලයක් නෙමෙයි කවදද මම මේකෙන් ප්‍රතිඵලයක් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ කවදද මාර්ගඵලයක් ලබන්නේ නැත්නම් ධානයක් ලබන්නේ ආදී වශයෙන් දුම්නස ජනිත කරගන්නවා මෙන්න මේ වෙලාවේදී ඇතිවන්නේ නෙක්ඛම්මසිත දෝමනස්සේ නැත්නම් නෙක්ඛම්මසිත සෝමනසය ඇති කර ගාවනාව ලැබුණු කූලියද අත්දැකීමක් දැකලා නැත්නම් ධානයක් ලැබලා නැත්නම් භාවනාවක් එක්කල් කළා කියලා ප්‍රීතිය. මේ විදිහට මේවා සාමිසහ සම්බන්ධ වූ ඇහැ කන නාසය දිව අටෝය රූප ශබ්ද ආදී හැම වුණාට පසු ඇති වෙන වේදනාවල් වගේ නෙමෙයි. මේවා නයිස් කර්මයේ හා සම්බන්ධ සම්බන්ධ වූ නික්කම්ම සංසයුක්තෝ වේදනාව ජනිත වන්නේ. දැන් මහාමුදුර කෙනෙක් එහෙම සමහර ආමුදුර ඉන්න මහානුනාට පස්සේ යන්නේ අපේ අපරාධ මානෙනි නිතර දුක් විඳිනවා නේද ආදී දොම්නස් ජත්තනවා නික්කම්ම සිත දොම්නස් ඇතිවන්නේ. මේ විදිහට නික්කම්ම සිත සහ උපයන්ගේ සිත වශයෙන් අර කියපු කලින් කියපු අටහරස් මනෝපවිතාලයන් දෙගුණ වුණාට පස්සේ 36 ආකාරයක් වෙනවා. ඒකම 108ක් වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වන අට සතන්තිකෝ ආනන්ද වේදනාව සම්මය පරයයන කියලා. ආ 108 ආකාරයෙන් මම මේ වේදනාව කියනවා අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් කියලා එක දක්වන්නේ. ඒ කියන්නේ අතීතයේ මේ ආකාරයෙන් වේදනාවක් ජනිත වෙනවා. දැන් මේ විදිය වේදනාවක් පච්චුප්පන්න වශයෙන් වර්තමාන වේදනාවක් තියෙනවා. අනාගතයේ වේදනාවක් ඇති වෙනවා. සමහර විට අතීතේ එකක් අරමුණු කරගෙන වර්තමානයේ වෙන්න පුළුවන් වේදනාවක්. නැත්නම් අනාගතේ අපි තාම හමුන වෙච්ච අරමුණක් අරගෙන වේදනාවක් දැන් අපිට ඇති කරගන්න පුළුවන්. මේ විදිහට කාලත්‍රයට මේක බෙදුනහම 108 ආකාරයකින් මේ වේදනාව දක්වා තිබෙනවා. මේ මෙන්න මේ ආයුවේ මේ වේදනාව විවිධ විවිධ ආකාරයෙන් බුදුහාමුදුරුවෝ විවිධ තැන්වලදී දේශනා කොට වදාළා තිබෙනවා. මේ කරුණු ටික දැනගැනීමෙන් වේදනාව දැනගත්තා වන්නේ නැහැ. ඒ කියන්නේ මේ කරුණු ටික ඕන කෙනෙකුට පොතක් බැලුවා මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තත් එක තියාගත්තා කියුවා. එහෙම වේදනාව දැනගත්තා වෙන්නේ වේදනන්ත ප්‍රජානාන්ති කියන එකෙන් අදහස් අදහස් කරන්නේ වේදනාවේ යථා තත්ත්වය යථා පරිදි දැන ගැනීම. යථා තත්ත්වය යථා පරිදි දන්නවා කියන්නේ ඒකේ තියෙන ඇත්ත ඇති ආකාරයෙන් නැත්නම් ඇති සතියෙන් දැකීම. මේ වේදනාවේ ඇත්ත ඇතිසැතියෙන් දකින තුලින් තමයි වේදනාව පිළිබඳ තියෙන විවිධාකාර අනුශේ ධර්මයන් ප්‍රහාණය කරන්න පුළුවන් වන්නේ. බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන සෝවත නික්කේ නික්කු කාය වේදනාය රාගානුසයන් අපහාය දුක්ඛාය වේදනාය පටිඝානුසයන් අපටිවිනෝදිත්වා අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයන් අසුමෝහනිත්වා අවිද්දම් පහය විද්දම් අවිද්‍යං අපහාය අවිද්‍යං අනුපාදේත්වා දිත්තේ ධම්මේ දුක්ඛ සංතරෝ භවිෂ්‍යති කියන ඒතන්තාන විද්‍යති කියලා පාඩයක් තියෙනවා. මේ සුඛ වේදනාව කෙරෙහි තියෙන රාග අනුසය ඒ පිළිබඳ ඇති ඇදීම අයින් කරන්න නැතුව දුක්ඛ වේදනාව පිළිබඳ තියෙන ගැ පටිගය අයින් කරගන්නේ නැතුව අදුක්ඛම සුඛ වේදනාව කියන උපේක්ෂා වේදනාව පිළිබඳ පවක්නා වූ අවිද්‍යාව නොදක්කම අවිද්‍යාව ඇතුන් නැති කරගන්නේ නැතුව අවිද්‍යාව නැති කරලා අවිද්‍යාව උපදවා ගන්නේ නැතුව මේ ජීවිතේදීම දුක කෙලවරයි කරයි කියන කාරණාව කවදාවත් සිදුවන්නේ නැහැ කියන එකයි මේ පාඩේ සිංහල සරල අදහස. ඒ කියන්නේ වේදනාව පිළිබඳ අපගේ සිත තුළ තියෙනවා සුඛ වේදනාවට ඇලීමක් තිබෙනවා. මේ ඇලීමට රාග අනුසය ඒක අනුසය වශයෙන් තමාගේ සිත තුළින් දැනිටෙන ඕනෑම අවස්ථාවක ඇති වෙන්නත් පුළුවන්. අනුසය කියන්නේ ඕනෑම අවස්ථාවකදී සිත තුළින් නැතිය හැකි තත්ත්වයට. ඒ කියන්නේ රාගේ ඕනෑම කෙනෙකුට රාගය නැති කළ භාවනාවෙන් අනාගාමී අරහත් ආදී මාර්ගඵල ලබන්න නැති කෙනෙකුට රාගය ඕනෑම වෙලාවක මතුවන්නට පුළුවන්. නිදාගෙන සිටින කෙනෙක් අවදි වෙන්න ආසේ චිත්ත තුළින් ඕනෑම අවස්ථාවකදී මතුවන්නට පුළුවන් ඒකට අනුස්සය වශයෙන් කතා කරන්නේ. ඒ වගේම ද්වේෂය ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවකින් ඇති වෙන්නට පුළුවන් අනාගාමීවත් වෙලා නැත්තම්. ඒ වගේම මේ නැගිටලා සිටින්නට පුළුවන් රහත් නොවු සෑම කෙනෙකුට. මේවා අනුශේ වශයෙන් සිත තුළ පවත්නා වූ ධර්ම. මේවා මේ වේදනාව පිළිබඳ පවත්නා වූ මේ අනුශේ දුරු කරගන්නේ නැතුව මේවා මේ ජීවිතයේදීම සියලුම දුක කෙලවර කරයි කියන කාරණාව සිදු නොවන බවයි බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. මේ කතා මාගේ මේ වේදනාව පිළිබඳ යථා තත්ත්වය තේරුම් ගැනීම කොයිතරම් අවශ්‍යද කියන කාරණාව අවධානය කරලා තේරීම සඳහා එතකොට බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා බොහෝ දෙනා ඉදමික්කවේ අසුතවතෝ පුදුජ්ජ දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ සෝචති කුලමති පරිදේවති උරක්කාණින් කන්දති සම්මෝහං අපජ්ජති තස්ස පටිඝාංශය අනුසේති කියලා පාඩයක් දුක් වේදනාවක් ඇති වුණාට පසුව මේ ලෝකේ බහුසුත නෝ අසුතවතෝ පුදුජ්ජනෝ පුත්තජන අය සෝචති කිලමති පරිදේවති උරක්කාණින් කන්දති ශෝක කරනවා, පරිදේව කරනවා, හඬනවා, වැළපෙනවා, පපේ අත්ද ගහලා කෑන් යනවා, විලාප කියනවා මේ විදිහට දේවල් කරනවා. ඒ කතාවක් කියනවා සම්මෝහන්නා පද්ධති. ඒ වේදනාව නිසා ඔහු මුලාවටපත් වෙනවා. එවැනි කෙනාට රාග පටිඝ අනුසය ඇති වෙනවා. මේ පටිඝ අනුසය ඇති වෙනකොට ඒ පටිඝ අනුසය ගලාගෙන ගලාගෙන යන ධර්මයක් වාගේ සිත තුළින් ගලාගෙන යන මේ ගලා යෑම තුළින් ඔහු සංසාරයටම ඇදගෙන යනවා ඒ පටිඝානුසය තුළින්. මේ වගේම මේ ඥානිතත්පත් වෙන සුඛ වේදනාව ගෙනුනාට පස්සේ රාගානුසය ඇති වෙනවා ඒ තුළින් සංසාර දික් ඇසෙනවා. ඒ වගේම අවිද්‍යා අනුසය ඇති වෙනවා අදුක්කම සුඛ උපේක්ෂා වේදනාව පිළිබඳව. මේවා පිළිබඳ හතත්යේ නොදන්නා අයටයි මේ ක්‍රියාවලිය සිදුවන්නේ සංසාර ගමනේ ලෙසින් සිදුවන්නේ. ඒක නිසා මේ වේදනාව පිළිබඳ හංගිනම අවබෝධයක් ලබා ගන්නට ඕන. මොකක්ද වේදනාව පිළිබඳ දතයුතු නියම අවබෝධය. බුදුහාමුදුරෝ ඔය දීගණක කියන එනාට ඒ දේශනාවක් ඉදිරිපත් කළා දරුවත් හාමුදුරුවෝ ඒක අහගෙන හිටියා. දීගණක සූත්‍රය කියලා ඒකට කියන්නේ. දරුවත් හාමුදුරුවෝ රහත්තුලේ ඒක අහගෙන ඉඳලා තමයි. දැන් දරුවත් හාමුදුරන්ගේ මේ නෑදෑ කෙනෙක්. කවුරු හරි ළඟ නෑදෑ කෙනෙක්. එදා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ගාව කතා කරනවා ඒ දීගණකට කිව්වා බුදුහාමුදුරුවෝ දේශනාවක්. ඒ දේශනාව අහගෙන ඉඳලා තමයි සරියුත් හඳුරගන්න. එහිදී බුදුහාමුදුරුව විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නේ මේ වේදනාව අත්හැරීම පිළිබඳව. ඒක යථාභූත ඥාන දර්ශනේ ඇති කරගෙන ඒ තුළින් වේදනාව අත්හැරපන් කියන කතාවයි ප්‍රකාශ කරේ. කය පිළිබඳ ඇලීම අත්හරින්න කියන කතාව ඊළඟට ওই කරුණු දෙක විතරයි දීදී ප්‍රකාශ කරන්නේ වදාළේ. එතකොට බුදුහාමුදුරේදී කියනවා මේ සුඛ වේදනාවක් ඇති වෙන විට දීගණක මේ අග්ගවිෂණ කියන වචනේ ප්‍රකාශ කරේ එයාගේ මේ ගෝත්‍රනාමී මේ සුඛ වේදනාවක් අත්දකින්න විට කෙනෙක් දුක් වේදනාවක් අත්දකින්නේ නැහැ එම මොහොතේ උපේක්ෂා වේදනාවක් අත්දකින්නේ නැහැ දුක් වේදනාවක් අත්දකින්න විට ඔහු සුඛ වේදනාවක් අත්දකින්නේ නැහැ ඒ ශනේදී ඒ වගේම උපේක්ෂා වේදනාවක් අත්දකින්නේ නැහැ උපේක්ෂා වේදනාවක් අත්දකින තැනැත්තා කලින් කියපු වේදනා දෙකම සුඛෝදු ඒ මොහොතේ ඒ ශ්‍රණිය අත්දකින්නට හැකි ගමන්නේ මොකද එකම එක සිත තුළ එක මොහොතකදී එකවර ඇතිවන්නේ එක් වේදනාවක් පමණයි සිතුවිලි දෙකක් සිත තුළ ඇතිවන්නට බෑ සිත නැත්නම් වේදනාව ජනිතවන්නේ අපිට සමහරට සැපකුයි දුකුයි දෙකක් එකට තේරෙනවා කියලා තේරෙනත් එකට ඇතිවන්නේ එක වේදනාවක් පමණයි ඒක විතර ඇතිවන්නේ මේකෙදි පැහැදිලිව තේරුම් ගන්න මේ කියන බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයේදී මේකෙන් පැහැදිලිවම තේරුම් ගන්න මේ වේදනාව අනිත්‍යයි කියලා. මේ වේදනාව නිරන්තරයෙන් නැති වෙලා යනවායි කියලා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ කියනවා සුඛායිතකෝ අභිවේෂණ වේදනා අනිච්චාරතා පටිච්ච සම්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා. මේ සුඛ වේදනාවන් බ්‍රාහ්මණය අනිත්‍යයි සංකතයි සංකත කියන වචනේ නෙමෙයි දන්නා පටිච්ච සමුප්පන්නයි හේතෙන් හටගත්තා කය ධම්මා වය ධම්මා විලාග ධම්මා නිරෝධ ධම්මා සේවන ස්වરૂපේ ඇති වෙනවා ගිලී යන ස්වરૂපේ එකේ තියෙනවා විරාගයේ ඇති කරගත යුතු ධර්මයක් වේදනාව කියන්නේ නිරෝධ වේ ධර්මයක් නිරුද්ධ වී යන ධර්මයක් එතම දුක් වේදනාවටත් කියනවා උපේක්ෂා වේදනාවටත් කියනවා එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒක නිසා මේ වේදනාව කෙරෙහි තියෙන ඇලීම පජහත කියලා අතහරින්නද කියලා දුක්ඛාය වේදනා සුඛාය වේදනා දුක්ඛ සුඛාය වේදනා මෙන්න මේ අතහැරීම අතහරින්න කියනකොට මේ දරුවෙක් මහරහතන් වහන්සේ ඒවා අතහරින්නට පටන් ඒ අතහැරීම තුළින් තමයි උන්වහන්සේ රහත් භාවයට පත් වෙන්නේ. ඒ නිසා මේ වේදනාව තුළින් අත් වශයෙන්ම මාර්ගඵල ඊළම මාර්ගඵල උනත් ලබන්නට වේදනානුපස්නාව නිසි පරිදි වැඩි වීම තුළින් මෙහිදී තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා බොහෝ දෙනෙන් වේදනාවක් විඳිනකොට මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියලා මුලාවකටපත් වෙනවා. කියන්නේ දුක වේදනාවක් ඇතිවෙනොත් මගේ දුක මගේ දුක මම තමයි දුක් විඳින්නේ මම තමයි සැප විඳින්නේ මේ විදිහට මම විඳිනවා මගේ වේදනාව කියලා මිත්‍යා දෘෂ්ටි අදහසට එල්ලෙනවා. ඒක වැරදි දෘෂ්ටියක් මිත්‍යා කියන්නේ වැරදි දෘෂ්ටියක්. මේ වේදනාව කියන්නේ අර මා කලින් කියපු විදිහට මේ දේපීතිය විදින ස්වરૂපයක් අපිට දුකක් උදාහරණයක් ගන්න දුකක් සැපමෙන් දාලා තුන එකක් ගන්න පුළුවන්. එතකොට දුකක් උදාහරණයක් ගන්න දුක් වේදනාවක් ඇදෙනවා මේ මම වේදනාව ඉන්නවා කියලා හිතුවට එහෙම එකක් හිතන නෑ. එතන තියෙන්නේ අර විදින ස්වરૂපේ ඇති වී නැති වී යාම පමණයි. වේදනාව ඇති වී නැති වී යාම පමණයි. මේ වේදනාව ඇති වී නැති වී යාම හැර එතන විඳින වෙන පුද්ගලයක සත්‍යයේ කාරණයක් නැහැ. ඒ ඇතිවන වේදනාවම මම වේදනාවයි කියලා මගේ වේදනාව කියලා මෝඩකමින් ගන්න. ඒ ඒතකොට ඒක සම්පූර්ණ මුලාවක්. ඒ මුලාව තේරුම් අරගෙන තමයි වේදනාව අයින් කරගන්නට පුළුවන් වන්නේ. වේදනාව අනිච්ච සංකත පටිච්චසම්පන්න සංකතෝ ධර්මයක් හේතුන්ගෙන් හටගත් ධර්මයක්. පටිච්ච සමුප්පන්න හේතුන්ගෙන් හටගත්තා වූ ප්‍රතිඵලය. මේ හේතුඵල දැකීමට තමයි වේදනාවේ සමුදය අපි දත යුතු වන්නේ. මේ වේදනාවේ සමුදය දකින කොටත් මේ අපිට පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ වේදනාව හේතුන් නිසා හටගත් ධර්මයක් නිසා විනා වෙන කිසිවක් නෙවෙයි. අපි මම වේදනාව වෙනවා මගේ වේදනාව විඳිනවා කියලා මුලාවටපත් වෙනවා එක අතකින් ඊළඟට සැප වේදනාවට ඇලි ඇලි ඒකෙන් මුලාවටපත් වෙනවා තවකකින් තව දුක් වේදනාවක් ජනිත වුණොත් එහෙම දුක් වේදනාවට ගැටිලා පටිගය ඇති කරගන්නවා තවත් අතකින් ඒ වගේම අදුක්කම සුඛ වේදනාව ඇති වෙනකොට අවිද්‍යාවෙන් මුලාවටපත් වෙනවා එතකොට අර මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියන කතාවේ වැරදි භාවය ඒකේ නොවන බව සමාජම පැහැදිලිව තේරුම් ගන්නට ඕන. ඊළඟට සුඛ වේදනාව කෙරේ තියෙන ඇලීම ඒ වගේම දුක් වේදනාව කෙරේ තියෙන ගැටීම සහ දුක්ඛම සුඛ වේදනාව පිළිබඳ තියෙන අවිද්‍යාව අයින් කරගන්නට අපි දත හිතවන්නට ඕන භාවනාවෙන් ජීවනක් ලබන්නට නම් ඊළඟට බොහෝ දෙනෙකුට දුක් වේදනාවක් ආවට පස්සේ අර ගැටීමට අමතරව ආසාවක් ඇතිවෙනවා මේ දුක් වේදනාව නැති කර ගැනීම අපේක්ෂාවක් ඇතිවෙනවා ඒ වගේම සුඛ වේදනාවක් ඇති වෙනවා. ඒක දිගින් දිගට පවත්වාගෙන යන්න ආසාව. සමහර ධ්‍යාන සුඛයක් වෙන්න පුළුවන්. නැත්නම් මායයක් අබුවාට පස්සේ ඇති වෙන සුඛයක් වෙන්නත් පුළුවන්. නිරාමසව සාමස කවර සුඛයක්, දේහසිතන එක්කමසිත කවර සුඛයක් ඇති වෙන්නත් පුළුවන්. මේ ඇති වෙනකොට ඒක කෙරේ ඇලීමක් ඇති වෙන නිසා භවනා කරනකොට විශේෂයෙන්ම වේදනාව ගැන සිහිපත් කරන විට මම වේදනාව විඳිනවා, මගේ වේදනාව විඳින්න කියන එක අතහැරලා භවනා කරන්න. ඊළඟට භාවනා කරන අවස්ථාවේදී මේ සුඛ වේදනාව කෙරෙහි තියෙන හැඟීම ඇති කරගන්න නැති කරගන්නට ඕන විශේෂයෙන්ම දුක් වේදනාවක් භාවනාව තුළින් ජනිත වෙනකොට මේක නැති කර ගැනීමට තියෙන ආශාව අයින් කරගන්නට ඕන ඒ ඊළඟට මේ මම විඳින්නේ මගේ වේදනාවනේ මේක තියෙන ආශාව නැති වෙන්නේ නැතුව නැති කරගන්න නැති කරගන්න තියෙන ආශාව නැති කරන ඒ වේදනාව දැස බලාගෙන සිටීම තුළින් ප්‍රඥාවේ සමාධියෙන් වේදනාවේ යථා තත්ත්වයට ගෙන ගන්න පුළුවන් වෙනවා මේවා සංකත වශයෙන් හේතුන්ගෙන් හටගත් ඵල ධර්ම වශයෙන් තේරුම් ගන්න එක බෙහෙවින්ම ප්‍රයෝජනවත් නිසා තමයි වේදනාවේ සමුදය ගැන අපිට කතා කරන්න සිදුවන්නේ. මේ වේදනාවේ සමුදය දැකීමෙන් පමණක්ම වේදනාවේ යථා තත්ත්වය දැක්කා වෙන්නේ නැහැ. ඒකෙන් දැනගත්තා වන්නේ වේදනාවන්ගේ පීඩිත අනිත්‍ය වශයෙන් සංකත වශයෙන් පරිසම්පන්න වශයෙන් කය ධම්මා වය ධම්මා විරාග ධම්මා වශයෙන් නිරුද්ධ ධම්මා නිරුද්ධ වී යන ධම්ම වශයෙන් දකින්නට පුළුවන්. මේ නිරෝධ ධර්මය දැකීම තුළින් කෙනෙකුට නිවන සිදුපත් කරගන්න පුළුවන්. තමාගේ අතීතයේ තියෙන නිදින ලද වේදනාවන් කල්පනා කළොත් සුඛ වේදනාවක් ගැන මේ වේදනාව නිසා අපි ආපස්සට හැරිලා බැලුවොත් පහන්න අපි තිබිලා පහන්න නිවිලා ගියා වගේ ඔක්කොම නිවිලා ගිය ධර්ම දැන් බලනකොට ඔය කිසිවක් ඉතුරු වෙලා නැහැ. මේකම් මේ වෙලේ ඇති වුණා එතනම නැතිලා ගියා. ඒ දුක් වේදනාව ඇති වුණා කවර ආකාර දුක් වේදනාව ඒවත් එයා නිරුද්ධ වී ගියා. නදහත් වේදනාව උත් මේ ආකාරයෙන් නිරුද්ධ වී ගියා. මේ නිරුද්ධ වී යාමක් දකින්නට ඕන. අනිත් එක වේදනාව අනිත්‍ය පමණක් වශයෙන් දැකලා බෑ වේදනාව දුකක් වශයෙන් දකින්නට ඕන. දුක් වේදනාව දුකක් වශයෙන් දකින එක පාසෙයි ඒක කාටවත් කියන්නට දෙයක් නැහැ. නමුත් බුදුහමඳු දක්වනා සුඛා වේදනා දුක්ඛතෝ දක්ඛබ්බා කියලා සුඛා වේදනාවක් දුකක් වශයෙන් සුඛ වේදනාවක් දුකක් වශයෙන් දකින්න කියලා. භවනා කරන අයසේ දතියුතු වෙන නැත්නම් සුඛ වේදනාවට ඇලෙනවනේ. සුඛ වේදනාවක් දුකක් වශයෙන් දකින්නට ඕන. එතකොට මේවා නාත්ම වශයෙන්න්නට ඕන. මේවා කෙරේ කලකිරිය යුතුයි කියලා දකින්නට ඕනේ. ඒකයි වේදනාව යථාර්ථය දකිනවා කියන්නේ. මේවා කෙරේ කලකිරෙන්නට ඕනේ කියන අදහස. ඒ වගේම මේවා අතහර යුතු ධර්ම කියන හැඟීම අවබෝධය ඇතිවන්නට ඕන වේදනාව තුළ. ඒවා සම්පූර්ණයෙන්ම අතහැරිය යුතුයි කියලා. ඒ වගේ මේවා කෙරේ ඇලෙන්නට සුදුසු නැහැ කියන විරාගය ඇති කළ යුතු ධම්මයේ කියලා දකින්නට ඕන. ඔය කියන කලින් කියපු Nirodhe දකින්න. අඩු වශයෙන් ওই හත් ආකාරයෙන් කිමවත් දකින්නට පුළුවන් නම් ඒ කියන්නේ අනිත්‍ය වශයෙන්. දුක් වශයෙන් අනාත්ම ඒ වගේම ශූන්‍ය වශයෙන් එතන කොටස් හතක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ඊට අමතරව වේදනාව පිළිබඳව නිබ්බිදාව නිබ්බිදාව තියෙන්න තෝන විරාගය තියෙන්න තෝන නිරෝධය තියෙන්න තෝන පටිච්චසමුප්පාදය තියෙනවා. නිබ්බිදාව කියන්නේ කරකිරීම. විරාගය කියන්නේ නොයල්ම. නිරෝධය කියන්නේ නිරුද්ධ වී දැකීම. පටිච්චසමුප්පාදය කියන්නේ සිතින් සම්පූර්ණ පිළිබඳ තියෙන හැදීම අත්හැරීම. මෙහෙම කළොත් තමයි ඔය ඉහළ මාර්ගඵල ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. <coughs> ඔය දීගණක සූත්‍රය අහලා දරුවෝ සාමුදුරලා නිකම් මේ අය බණ අහනවා වගේ හර නෙමෙයි. ඒ වෙලාවෙම මේ සියලුම ධර්ම ආචාර්යමින් මතහරින් හදවතින් දැකලා ප්‍රඥාවෙන් දැකලා සමාධියෙන් දැකලා ඒවා අතහැරෙන්න පුළුවන්. <coughs> ඒක නිසා ඒ විදිහට වේදනාවේ ওই හත් ආකාරයෙන් ආත්මදම මත ආකාරයෙන් ඒ අට ආකාරයෙන්ම මේ වේදනාව අවබෝධ කරගන්නට උත්සාහ ගත යුතුයි. ඊළඟට වේදනාවේ සමුදය දකිනවා සංකත වශයෙන් දැකෙන සංකතා පටිච්චසමුප්පන්න වේදනා සංකතයි පටිච්චසමුප්පන්න කියලා කියන නිසා මේ වේදනාව ඇතිවීමේ හේතු වශයෙන් කතා කරන විට මේ අය නිතන් අහලා තියෙන කතාවක් තමයි පස්ස පක්ෂා වේදනා කියන එක. ස්පර්ශය නිසා වේදනාව දැනෙනවා කියන්නේ. ඒදී පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අපි අර චක්ක සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා කියලා වේදනා ආයාකාරයෙන් කියවනේ. එහිදී ඇහැට රූපය පෙන්වන්නට පස්සේ චක්කු සංපස්සේ ඇදෙන ඒ පස්සේ තුලින් ඇති වෙන්නේ චක්කු සංපස්සජා වේදනාව. ඒක තුලින් මේ සෝත සංපස්සජා වේදනාව, ධාන සංපස්සජා වේදනාව, ජීවවා කාය මනෝ සංපස්සජා වේදනාව වල ඒ වේදනාවන්වත් ඇතිවන්නේ නැහැ. අනත සබ්දය සෝහම ඇතිවන්නේ සෝත සංපස්සජා වේදනාව විනා වෙනත් ඉන්ද්‍රයන් හා පටිබද්ධ වූ වේදනාවක් නෙවෙයි. මේක තේරුම් ගත යුතු කාරණාවක්. මේ වේදනාවේ සංවේදී අපි පස්සේ කියලා කතා වුණොත් ඒ ඒ ඉන්ද්‍රයන්ට අරමුණු වන ඒ ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වන ස්පර්ශය තමයි මෙහිදී ගණන්ගන්නේ. මේ ස්පර්ශය පමණක්ම නෙවෙයි වේදනාව ඇතිවීමට හේතුව. වේදනාව ඇතිවීමට ස්පර්ශය නැත්නම් නැහැ පස්සබද්ධ වේදනාව කියන්නේ. ඒකෙන් අදහස් කරන්නේ දෙපා මේ වේදනාව ඇති වෙන්නේ එකම හේතුවයි ස්පර්ශය කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කරොත් කෙනෙක් හොඳටම නිින්ද ගිහලා ඉන්නේ. මඳුරෝ ඇවිල්ලා කනවා. එයාට වේදනාවක් දැනෙන්නේ නැහැ. දුක් වේදනාව සාමාන්‍යයෙන් මధుරයක් කනකොට දුක් වේදනාවක් ඇති වෙන්නේ. ඉතින් එතන දුකක් දැනෙනවා. දුක්ලාවට කාය විඥානේ පහළ වෙනවා. නමුත් ඒක අර නිදාගෙන ඉන්න මිනිහට තේරෙන්නේ නැත්නම් මොකද? අර සිතේ ක්‍රියාශීලී භාවය එතන නැති නිසා. සිත නින්දටපත් එකක්. ඒක නිබාංගගත වෙලා ඒක නිසා ඔහුට මේ වේදනාවක් දැනෙන්නේ. එතකොට වේදනාව දැනීමට පස්සේ තිබුණාට හරියන්නේ නැහැ. මදුර ඇවිල්ලා ගෑනින් කාය ස්පර්ශය ආවා. නමුත් ඒක වේදනාව දැනෙන්නේ නැහැ. මොකද අර මනසේ ක්‍රියාකාරීත්වය අවශ්‍යයි. ක්‍රියාකාරී මනසක් අවශ්‍යයි කියන්නේ. කියන්නේ මනස අප්‍රිය තත්ත්වයටපත් වෙලා තියෙනවා නම් කවර ආකාරයකට හෝ දැන් ඔය තීනටි කරලා නැත්නම් වේදනානාශකයක් අරගෙන වාගේ තත්යකටපත් කරලා ඒව පිළියේ ශාරීරික වශයෙන් පවත්නා වූ විස්නාය පද්ධතියේ ක්‍රියාකාරීත්වය සාවකාලික වශයෙන් හෝ යටපත් කරලා තියෙනවා නම් වේදනාවට බෑ. ඒක නිසා වේදනාව ඇතිවීමේ සමුදය වශයෙන් දකිනකොට පස්සේ ඉස්සලා දැකලා බෑ. ඒ මේ හැම එකක්ම දකින්නට වෙනවා. මොකද මේ මේව හැම එකක්ම දැක්කේ නැත්නම් වේදනාව <coughs> වේදනාවේ සමුදය සම්පූර්ණයෙන් දැනගත්තා වන්නේ නැහැ. ඒක නිසා වේදනාව ඇතිවීමේ හේතු වශයෙන් දකින ප්‍රධාන වශයෙන් තේරුම් ගන්න මේ කය මනෝ සහ සම්බන්ධ වේදනා තියෙනවා චේතසික වේදනා ඒව හැර අනිත් සෑම කායික සම්බන්ධ වේදනාවක් ඇති වෙනකොට මේ ඉන්ද්‍රිය පස්සේ ඒ අරමුණ ඇවිල්ලා ස්පර්ශය ඇතිවන්න ඕනේ ඒ කයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි තියෙනවා. කයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි තියෙනවා කියන්නේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි තිබීම ඒ වගේම මනස නිෂ්පල්ලික ආකාරී වීම විවිධ හේතු තියෙනවා. ඒ වගේම තමයි ගැඹුරු කල්පනාවක වැටලා විසිටන අවස්ථාව. මේ වගේ මනස ක්‍රියාකාරී තත්යකට පත් වෙන නැත්නම් අපිට වේදනාවල් අත්දැකීමට හැකියාවක් නැහැ. මේ වේදනාවේ ඒ සමු දකිනකොට අපි තේරුම් ගන්න මේ හේතු නිසා හටගත් ඵලයන්නේ මේකට මොකටද ඇලෙන්නේ මේකට මොකටද ගැටෙන්නේ මේකට මොකටද මුලාවන්නේ ඔන්න ඔය තුන අයින් කර ගන්නට මේ සමුදේ දකින්න. අපි සැප වේදනාවක් ඇති වෙනකොට අපි ඇලෙනවා. දුක් වේදනාවක් ඇති වෙනකොට අපි ඒකට ගැදෙනවා. නැදහක් වේදනාවක් ඇති වෙනකොට අපි මුලාවටපත් වෙනවා. අපි කියන්නේ සාමාන්‍ය පුත්තජන ලෝකයක්. එතකොට ඒ හේතුව දන්නේ නැති නිසා එහෙම ඒ විදිහට මුලාවට පත්වන්නේ. දැන් උදාහරණ වශයෙන් දුක් වේදනාවක් කියන්නේ අපි මේ දුක් වේදනාවකට අකමැති වුණත් දුක් වේදනාව කෙරෙහි ගැටුණත් ඒකට විවිධාකාර වචන අපි පාවිච්චි කරලා සිතේලි පාවිච්චි කරලා දුක් වේදනාව ගෙනදෙන කරුණක් ඒ ස්පර්ශයක් ශරීරයට හරියට කවරෙන්දයකට හරිය කර්මණු වුණාට පසුව ඒ තුලින් වේදනාව ජනිත කර දෙනවා හේතයෙන් හටගත් ඵලයක් පස්සේ. ඒක හේතයෙන් හටගත් ඵලයක් විනා වෙන දෙයක් නෙවෙයි. ඒක මේකට ගැදෙන්නේ මොන මොඩකමටද? අන්න මේ මෝඩකම මම කිව්වට නේ තමාගේ හදවතින් නවන්නට මේ මට මේක කියන්න බෑ මම මේ හදවතින් කියන්නේ. නමුත් මේ අයට උක හදවතට තේරෙන කතාවක් නෙවෙයි. මේ අයට කනට වදින ඔය යන්තම් වැටෙන. හදවතට තේරෙන මොකද්ද මේක ගැටෙන්න දෙන්නේ? මේ හේතෙන් හටගත් ඵලයක් නේ. ඒ සැප වේදනාවක් අපි. ඒකත් මොකද්ද? මේකේ හේතෙන් හටගත් ඵලයක්. අනිත් අතින් මේ සැප වේදනාව මම විඳිනවා කියලා මම අර ඉස්සෙල්ලා කියන්නේ මම විඳිනවා කියන කතාව වැරදි, මගේ වේදනාව කියන කතාව වැරදි කියන්නේ. මේ මුලාව තියෙනකොට ඇලෙනවා. වේදනාව කියන එක බුදුහාමුදුරුවෝ ලස්සන උපමාවක් මටම ඒක පැහැදිලිවම පෙන්වනවා. පෙන්වුවට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ උපමාව එහෙමම කියලා පිළිගන්නවා. අනිසසන්තිකේ මේ මේ කියපු කාරණාව නවත්තන. එතකොට අහසේ විවිධාකාර සුලං හමාගෙන යනවා වගේ. සුළි සුළං වෙන්න පුළුවන්, වේගෙන් අමුණු සුළං වෙන්න පුළුවන්, මද සුළඟ වෙන්න පුළුවන්, රස්නේ තියෙන ඒවා වෙන්න පුළුවන්, සීතල ඒවා කවර වේදනා. ඒක අහසට බලපාන කාරණාවක් නෙවෙයි උනේ ඇති වියදී යනවා. ඒ සිත තුළ හේතු වලට හේතු වලට හද ගන්න පළයක් වශයෙන් විවිධාකාර වේදනාවල් උනේ ඇති වියදී යනවා. මේක අපි හිතනවා මම විඳිනවා මගේ වේදනාව කියලා මුලාවටපත් වෙනවා. කවර වේදනාවක් ඇති වුණත් ඇති වී නැති වී යන හේතෙන් හටගත් පටිච්ච සමුප්පන්න ධර්මයක්. ඒ පටිච්චසමුප්පන්න ධර්මයේ පටිච්චසමුප්පන්න ධර්මයක් වශයෙන්ම නොදන්නාකම නිසා අපි මුලා වෙනවා. අපි කියන්නේ මේ පුත්තජන ලෝකයට මම මේ කතා කරන්නේ. එතකොට පුත්තජන කියන්නේ හැම කෙනෙක්ම හැම කෙනෙක්ම මුලාවටපත් වෙනවා. අනාගාමී වුණ බොහෝ දුරට මුලා වෙනවා. කාම රාගය නැතිුණා, පටිඝය නැතිුණා. ඒක නිසා මේ වේදනාවේ යථා තත්ත්වය තේරුම් ගන්නටම අවශ්‍ය වෙන විවිධාකාර වේදනා ඒ විදිහට සිත තුළ ඇති වී යනකොට මේක මොනවද ඇලෙන්න තියෙන්නේ? අනිත් එක ඇලුනත් මේකේ කොච්චර වෙලා දැනෙන්නේ? ඒ ශ්‍රණේම ඇදෙන ඒ ශ්‍රණේම නැතිලා ගිය වේදනාව. ඉතින් ඕකට මොනවද දැනෙන්නේ කියලා මට නම් හිතා ගන්න බෑ. ඇයි මේ මොඩකමද? ඒ මොහොතේම ඇති වුණා ඒ මොහොතේම නේ. ඉතින් ඒකට ඇලෙන එක හරිම මොඩකමක්. ඒ දුකට ගැටෙන එකත් හරිම මොඩකමක්. අවිද්‍යාව කියන එක උන්ට වඩා ගැඹීර කාරණාවක්. ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනාවට ගම් අවිද්‍යාව ඇතිවන්නේ කොහොමද කියන එක. ඒක අපි ඊළඟ දවසට කතා කරන වේදනා සමුදේ මේට වැඩි තව කරුණු කියන්න තිබෙන නිසා. දැන් විනාඩි 45ක් විතර අපි මේ කාලය ගත නිසා අපි මේ දේශනාව මෙතන නිම කරනවා. හොඳයි එහෙමනම් දැන් කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පවත්වලා මේ දේශනාව අහලා ඒ වගේම සංඝයාට දානය ගෙනෙන්න දීලා කාර්යයෙන් විශාල පුණ්‍ය සත්‍යයක් අත්පත් කරගත්ත මේ පුණ්‍ය සත්‍ය තුළින් අපට මේ පංචස්කන්ධයේ යථා තත්ත්වය යථා පරිදිම අවබෝධ කරගෙන ඒ තුළින් මේ පංචස්කන්ධය පිළිබඳ කියන ඇලීම බැඳීම සම්දරාමි සම්පූර්ණයෙන් පහණය කරලා අමා මහ නිවන සංසේම මේ කුසල ශක්තියින් හේතු වේවා වාසනාව වේවා කියලා. දෙවියන් පින් දෙන්න ආකාශත්හත්යෙන් පාඨය කියන ආකාශත්හත්යෙන් මත්තා දේවානාගා මහින්දකා පුඤ්ඤං සම්මනෝදිතා සම් ආකාශත්හත්යෙන් මත්තා දේවානාගා මහින්දකා පුඤ්ඤං සම්මනෝදිතා සම් ලක්ඛන්ද දේශනං ආකාශත්හත්යෙන් මත්තා අන්තං අනුමෝදිතා කියන ලක්ඛන්ද මං සදාතේ නියගිනාතෙන් ගත්තෙන් දෙන්න ධම්මේ ඥාතිනම් හෝතෝ සුඛිතා හොන්ත ඥාතේ ඔය ධම්මේ ඥාතිනම් හෝතෝ සුඛිතා හොන්ත ඥාතේ ඔය ධම්මේ ඥාතිනම් හෝතෝ සුඛිතා හොන්ත ඥාතේ ප්‍රාර්ථනා කරන්නා පුඤ්ඤ කම්මේන මාමේ බල සමාගමෝ සතං සමාදමෝ හෝතෝ යාව නිබ්බාන සත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාන් හෝතෝ සම්බුද්ධා පමුච්චතු මේ කුසයන් කුසසයෙන් නිසන් දෙනවට මෙලෝ යාපස්සන සේවා පරිලෝ යාපත්තප්පර අවසන් වශයෙන් වෙන නිසන් සින්තම් ඒක්ෂල් හේතු වස්නා වේවා අභිවාදන සීලිස නිත්තං වද්ධා පුතානෝ දත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන් සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තේ නීවච රතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමිඤ්ඤතු සුත්තේවා ඥාසලේ